ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා නැත්නම් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක කලිග වර්ෂෙන් කියනනම් අද මාර්තු මාසේ 19 වෙනිදා දැන් අපි සියලු දෙනාම රැස්ලා ඉන්නවා සියලු දෙනා මේ සඳහා tempත් වෙලා ධර්මදේශනාට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තිසෝ ීමේ භික්ඛවේ වේදනා කතමෝ තිස්සෝ සුඛා වේදනා දුක්ඛා වේදනා දුක්ඛම සුඛා වේදනාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා මේ පාඩේ උපුට ගන්න ලද්දේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිරියට ඒ සංගීතීකාරක ස්වාමින් වහන්සේලා විසින් සංයුත්ත නිකායේ සංග්‍රහ කරන ලද වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයට සංගීතීකාරක ස්වාමීන් වහන්සේ නම තියලා තියෙන්නේ දට්ඨබ්බ සූත්‍රය කියලා. දත යුත්ත දැකිය යුත්ත කියන එකයි. දට්ඨබ්බ සූත්‍රය දැකිය යුතු ආකාරය නැත්නම් දැකිය යුත්තක් කියන. මේ නමින් මේක සංගීතනිකය හතරවෙනි පොතේ වේදනා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන්නේ. මේකෙන් සරුවචන් වහන්සේ අවස්ථාවක් ඇති කරගන්නවා අවස්ථාවක් මතු කරගන්නවා මේ භාවනා කරන යෝගාවචරයා ඒ තමන්ගේ භාවනා ජීවිතයේදී මුණ ගැහෙන හමු වෙන මේ විඳීම් වේදනා චෛතසිකයේ පිළිබඳව විග්‍රහ කරනවා භාවනා කරන වගේම ආධ්‍යාත්ම ජීවිතය ගත කරන ඇත්තෝ හුඟක් වෙලාවට මේ ਸਰවචන්නාංශික මේ විග්‍රහය එහෙම නැත්නම් පංචස්කන්ධ විග්‍රහය අහලා තිනවා. සර්වචන් වහන්සේ පුද්ගලයෙක් හඳුනනකොට ඒක මේ පුද්ගලයේ පංචවකාර භාවයක ඉන්න පුද්ගලයේ රූප වශයෙන් කන්දක් ගොඩක් සමූහයක් අඳුර ගන්නවා. වේදනා වශයෙන් ස්කන්ධයක් නැත්නම් කන්දක් නැත්නම් කයක් එහෙම නැත්නම් ගොඩක් වෙන් කර ගන්නවා. ඊගාට සංඥා කියලා වෙනම ස්කන්ධයක්, කන්දක්, නැත්නම් කයක් සමූහයක් වෙන් කර ගන්නවා. ඒක සංස්කාර කියලා විඥාන කියලා. ඒක නිසා ඒක සාමාන්‍යයෙන් පොතපත හැකීමක් කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා විස්තර කරනවා. මේ විග්‍රහය සර්වඥාන්සේ ඉදිරිපත් කරන්නේ රූපස්කන්ධ නාම රූප දෙකේ රූප පිළිබඳව වටිනා අවබෝධයක් ඇති තේරුමක් ඇති ඇත්තඳ නාම ස්කන්ධය නාම කොටස විග්‍රහ කර දැක්වීමට නැත්නම් මෙන්න විදිහට කියනවා නම් මේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ පංචස්කන්ධය විස්තර කරන්නේ නාම රූප දෙකයි. ඒකෙන් ඒ රූප ස්කන්ධ රූප කොටසම රූප කියන තනි නමෙන් මෙතන සඳහන් කරලා තියෙනවා. නාම කොටසට නාම වශයෙන් ගැනෙන යුවා හතරට බෙදලා දක්වනවා. වේදනා සංඥා සංකාර විඥාන එතකොට ඒ වගේ පොදු ලක්ෂණ තමයි ඒ වගේ අරූපී ස්වභාවය. එදින නමුත් දැන් බෞද්ධ භාවයේ පිළිබඳව මතක් කරනවා නම් රූප පිළිබඳව එච්චර විස්තර දන්නේ නැති ඒක පිළිබඳව එච්චර විවෘත වෙච්ච නැති විහිතුරු කළා දන්නේ නැති යත්තන්ද විස්තර කරනවා සර්වචනාංශේ ඨඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ආයකට කඩලා පෙන්නනවා. එතකොට රූප කියන කොටස ඨඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා පහකට කඩලා බෙදනවා. ඊට පස්සේ මේ විඥාන කියන තනි නමෙන් ඔක්කොම රූප නාම නාම කොටස් පිටු කරනවා. එනිසා සර්වඥස්ගේ දේශනා විලාස විවිධයි. ඒ දේශනා විලාස වෙනස් වෙන්නේ අනහන කෙනාගේ උපනිෂේ සම්පත්‍ය වල හැටියටයි චරිත ලකුණු හැටියටයි. ඉතින් ඒක නිසා ච ධාතුරෝ යම් පුරිෂෝ කියලා ඔය ධාතු විභංග සූත්‍ර වගේ තැන් වල දක්වලා තිනවා. මහණෙනි මේ පුරුෂයෙක් කියලා කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ මේ ධාතු හයක්. එතකොට රූප කොටසයි විස්තර කරන්නේ. පාඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ නාම කොටස ඔක්කොම විඥාන කියන තනි නමට දානවා. මෙතන විස්තර කරන වේදනා කියන චෛසිකය හම්බ වෙන්නේ රූප ඔක්කොම රූප කියන මල්ලට දාලා නාම කියන කොටස් වේදනා සංඥා සංඛාර විඥාන කියලා හතරට කඩනවා. අන්නේ හතරකට කඩනකොට නාමස්කන්ධයේ නැත්නම් නාම කොටසේ ඉස්ලාම හඳුන්වා දීම කරන්න වේදනා හරහා ඒකට විවිධ හේතු තියෙනවා. එයි මේ වේදනාව ඉස්සරහින් තියෙන්නේ කියන්නේ. භාවනා කරනකොටත් යෝගාවචරයේකට ඒ භාවනා කමඨහන් විස්තර කරන අවස්ථාවේදී විස්තර කරන වගේ හොඳට සක්මන් කරලා මොන අතපය හොදන සීතල කරගෙන පහසු ඊගවක වාඩි වෙලා ඒ යෝගාවචරයා රූප කර්මස්ථානයකට නැත්නම් කාය ගත සතියකට ඉතේ දාගෙන වාඩි වෙලා ඉන්නකොට ඒ යෝගාවචර ඉස්ලාම ඒ රූප කර්මස්ථානයේ වෙන ආස්වාද ප්‍රසආදී හෝ ඉන්දිමකිලිම හෝ වායෝ පොට්ටබ රූපයකට හිතියෝ දාගෙන ඉන්නවා ඒක නැත්නම් තමන් ඉන්නේ ඉරියව්වට හෝ ඒ කොයි එකටත් කියනවා කායගත සති කියලා. ඒක සිංහලෙන් කාග්‍යාසි කියලා දාලා තිනවා. ඒක ඉඳගෙන ඉන්නකොට ආරම්භයේදී රූප ධර්මයේ වශී කරගෙන රූප ධර්මයේ කීකරු කරගෙන රූප ධර්ම හොඳට හේතුපත්ගෙන යනකොට ඕනම යෝගාවචරයකට විනාඩි 20ත් 35ත් අතර කාලේ ඉතින් මේ වේදනාව එන්න පටන් ගන්නවා. මේ වේදනා එතනදී ගැමි විවහාරේ හැටියට දුක් වේදනා තමයි දැනෙන්නේ. නමුත් හොඳට භාවනාවේ දක්ෂ කෙනාට ඉඳගෙන ආනාපානෙ හොඳට කීකරු කරගන්න පුළුවන් වුණොත් ආනාපාන හොඳට සතිය පිහිටව ගන්න පුළුවන් වුණොත් සමාධිලාට අර අදක්ෂ කෙනා ඉන්නතම් භාවනා පිළිබඳව ආධුනික මනසක් ඇති කෙනා කයේ දුක් වේදනා විඳින අතර දක්ෂය ආය වෙනකොට සුඛ වේදනාවක් විඳින වෙන්නත් ඉඩ තියෙනවා එයාට එතකොට ආනපානය හරහා ආස්වාසය පාස ආස්වාදයක් දැනෙන්න පටන් ගන්නවා. අනේ ඉඳ ගන්න ගන්න උස්මක් දිගට මල් මානිකට මල් ලබනවා වගේ හොඳට දැනෙනකොට මූලික ජීවරණ ධර්මයන්ගේ නපුරු බලපෑම යම් ප්‍රමාණයකට සීමා කරගත්තා නම් එයාට සුඛ වේදනාවක් උනත් දැනෙන්නේ තියෙනවා. ඉතින් ඒ විදිහට කොහොම කරන්නේ ඉඳගෙන ටික වේලාවක් යනකොට රූප පිළිබඳව භවනා මනස්කාර යොදායින යෝගාචරයට එක්ක දුක් වේදනාවක් එක්ක සුඛ වේදනාවක් කියන මේ දෙකෙන් වේදනාව ඉස්මතු වෙනවා. ඇති ඉස්මතු වීම උපදෙනෙක් හිතා ගන්නවා. ඒක මේ සුඛ වේදනාව වේකන හිතා ගන්නවා මගේ භාවනාව හොඳ නිසා කියලා ආඩම්බර වෙනවා. දුක් වේදනාව ආපේකන කනගාටු වෙනවා. ඒක මගේ මොකක් හරි දෝෂයක් වෙන්න ඇති. මේක මගේ ඒ ශීලයේ අඩුපාඩුවක් වෙන්න ඇති භාවනා මනස්කාරයේ අඩුපාඩුවක් වෙන්න ඇති මේකමට කරන දඬුවමක් වෙන්න ඇති මේක මගේම කර්මයක් වෙන්න ඇති කියලා අර දුක් වේදනාවට Tamanට සුදුසු අර්ථකථන දෙනවා සුඛ වේදනාව වෙන එක නම් බොහොම ආඩම්බර වෙනවා අනික් කටියට නෑ මට විතරයි සුඛය තියෙන්නේ කියලා ඒ කෝප වුණත් කොයි කෙනාටත් මේ වේදනා ආශිෂ්මතු වෙනවා සර්වචනාන්තර උනත් රහතන් වහන්සේ නමකට උනත් වාඩි වෙලා ටික වෙලාවක් ඉන්නකොට කීඩියා වෙන්නකොට ඒ වේදනාව විසමතු වෙන. අන්නේ වේදනාව දිහා පෘථග්ජනය කොහොමද බලන්නේ? ඒ වගේම භාවනා කරන යෝගාවචරය කොහොමද බලන්නේ? ආර්ය ශ්‍රාවකයා කොහොමද බලන්නේ කියන එක ඒ සර්වචන් වහන්සේ මෙතන විස්තර කරන්න හදා. ඒක නිසා ඕනෑම වෙලාවක අර වගේ ආනාපාන සතිය කරගෙන ඒක කීකරු කරගන්න බැරි වෙලා අම්බාම් කරගන්න බැරි වෙලා උස්මනෝ හිත පාත් ගන්න බැරි වෙලා ඒ මන්දිවට අලිමන්දිවට හරක් කියලා වේදනාවක් එන්න පටන් ගන්නතර පස්සේ ඒ පෘථග්ජනයා එවැනි විදිහට කියනවා නම් භාවනා පිළිබඳව පුරුදු පුහුණු නැති කෙනා ඒ දුක් වේදනා වෙනකොටම ඒකට වෛර කරනවා එහෙම නැත්නම් ඒකට විවිධ ආකාරයෙන් තමයි හිත වට ගන්නවා පශ්චාත්තාප වෙනවා අනේ මෙච්චර දුර ඇවිල්ලා මෙච්චර සිල් අරගෙන මෙච්චර භාවනා කරන පිළිසක් භාවනා කට්ටිය අනික් කට්ටිය ශෝකකිට වාඩිලා භාවනා කරනවා. මට විතරක් බෑනේ. මට වේදනාවනේ. අනේ නොදකින් මං වගේ කාලකන්ණිය කියලා ඉතින් අර වේදනාවත් එක්ක හැප්පෙන ගතිය ඒ වේදනාව ආපුවාම පුතඥය කරන දෙයක්. ඒ වගේම සුඛ වේදනාවක් ආපුවාම අනිත් කටේ දිහා බලන කොට ඇඹරෙනවා පෙරලෙනවා මම විතරක් නෑ මම විතරක් දිගට භාවනා කරනවා මට භාවනාව හරි ගියා කියලා අර එන වේදනාවේ ආඩම්බර හැඟීමක් ඇති කරගන්නවා ඉතින් මේ විදිහට මේ සැප දුක වශයෙන් පේන මේ වේදනා චෛසික දෙකම මතුවෙන හැම වෙලාවකම පෘථග්ජන පුද්ගලයාට යටින් සුඛ වේදනා වෙනකොට ඒක පිළිබඳව රාගානුසයක් දුක් වේදනා වෙනකොට ඒකට පටිඝානුසයක් දෙක කිට්ටු කරනවා. ඒක අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ වේදනාව විතරයි. නමුත් වේදනා පිළිබඳව මනින මිම්ම තෝරන තේරිල්ල හීන නූලෙන් යටින් යනවා දුක් වේදනා එනකොට අනිවාර්යයෙන්ම නොතකින් නොපතන් කියන අටිගානුසය හිතයට වැඩ කරනවා. සැප වේදනා වෙනකොට අනේ මට මේක දිගට වේවා. අනේ අනික් අයට නැතුව මට ලැබිච්ච එක හොඳක් කියලා රාගානුසය වැඩ කරනවා. ඉතින් ඒ නිසා මේ වේදනාව ඉස්සරහට ඇවිල්ලා වැඩ කරනකොට අර හීන නූලෙන් යටින් යටි පහුවෙන මේ අනුශේ ධර්ම දාන ගන්න දක්ෂ නැති යෝගාවචරයා අනිවාර්යයෙන්ම ඒ වේදනාව නිසා ශපනං නැත්නම් දුකනම් එයින් මතුවෙන අනුශේ ධර්ම වලට යට වෙලා අන්තිමට හිත අන්දබන්ද කරගන්නවා එහෙම නැත්නම් මේ වේදනාව පිළිබඳව ඍජු, निराවුල්, සරල බැල්මක් කරගන්න බැරුව මේ වේදනාව පිළිබඳව විකෘති එහෙම නැත්නම් විපල්ලාස හැඟීම් පහල කරගන්න. ඒක පුත්‍ජනගේ හැටි. ඒක කවදාකවත් එක්කෙනෙකුගේ දෝෂයක්වත් එහෙම නැත්නම් එක්කෙනෙකුගේ බුද්ධිලික වැරද්දක් නෙමෙයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නවා නම් පුත්‍රජානනාංශේ මේක අත්දකලා තියෙනවා. පුත්‍ජනයාට මේක සිද්ධ වෙන හැටි සිද්ධ වෙන බව පුත්‍රජානනාංශේ අනුකම්පාවෙන් දැනවදාරන ඒකල ක්‍රමයක් කියලා දෙනවා මේක වෙන්නේ කොඹේ දෝෂයකට වෙන එකක් නෙවෙයි මේක චිත්ත ධර්මයක් මේක දිහා බැලිය යුතු ආකාරයේ වෙනසක් ආවොත් මේක නපුර නැති කරන්න මේක විෂ කපන්න පුළුවන් මේක ඇල්මරා ගන්න අන්නේ බලන ක්‍රමය ගුරු මුෂ්ටියක්වත් බුදුජානනාංශ හොයාගත් එකක්වත් එහෙම නැත්නම් බුදුජානනාංශයට ප්‍රමනාප කළ හැකි පුතඥයන් කරන්න බෑ කියලා මට විතරයි පුළුවන් උඹලාට බෑ කියලා බුදුරජාණන් සිලසක් ඇති කරගෙන ඉන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මනුස්ස මනස හරීම පටු. ඒ පටු වර්තයෙන් තමයි මේ පුතඥය කියලා කියන්නේ. පුතක් පුතක් කියලා කියලා කියන්නේ එයා දන්නේ ඒ බලන බැල්ම පමණයි. ඒ නිසා උප්පත්තියක් තියෙන මේ පටු බැල්මමයි. ගත කරන්නේත් පටු බැල්මේ ඉවර කරන්නේත් පටු බැල්ම නම් යා පුතඥයෙන් පස්සේ ඉපදිලා පුතඥයෙන් පස්සේ මැරලා එතකොට මේ ලද මනුෂ්‍ය ජීවිතයේ ක්ෂණ සම්පත්‍ය පන්න ගන්නවා වෙනවා. ක්ෂණ සම්පත්‍ය උපයන්නේ නැහැ. ඉතින් එන්නේ එහෙම වෙන්න දෙන්නේ නැතුව බුදුන් සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝ සරණ ගිය සිල්වන්ත උපාසක පාසිකාවන්ඩ ඊට මේ දඨබ්බ සූත්‍රයෙන් කියනවා මෙන්න මේ සංතෑසිය දිහා මේ සංසිද්ධිය දිහා මේ සිද්ධිය දිහා මෙන්න මේ විදිහට බලන්න වැළිය යුතු ආකාරයක් මේ සූත්‍රයේ බුදුජානක ඉස්මතු කරගන්න හදනවා. ඒ නිසා ඉස්සරළම එවැනි ගැඹුරු විවරණයකට යන්න ඉස්සර වෙලා මේ ලෝකයා Tamange සංසාර ගමන සැප දුක කියන මේ විඳීම් දෙක අතර ගත කරන අතරේ බුදුජාන විශ්වයේ සිද්ධ වෙනවා මේකට තුන්වෙනි පැතිකඩක් තුන්වෙනි මොනක් එකතු කරන්නේ. ඒ නිසා පුත්‍රජානස මේ සූත්‍රය පටන් ගන්නකොට කියනවා තිස්සෝ ීමේ භික්කවේ වේදනා කතමෝ තිස්සෝ සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා. එතකොට මේ සැප වේදනාව කියලා එකක් අපි ලෝකේ සාමාන්‍ය විවහාර කරන එක දානවා. මොකද මුළු මානවයම අද විශේෂයෙන්ම මේ 2013 වෙනකොට ඒ අන්ධ භූතව මේ සැප සොයන්න ආර්ථික උපමාන හොයනවා දේශපාලන සමාජික වශයෙන් එක හැල්ම යන්නේ සැප හොයන යන ගමනකට. ඒකට කවුරුවක්වත් පේන්නේ නැහැ ඒක වැරද්දක්. මුළු මානවයා මේක මුළු කිසිම කෙනෙක් ගැලවිලා නැ ඔක්කොම සැප සොයන ගමන කියන්නේ. කොච්චර සැප කොච්චර සැප සොයනවද කියනවනම් ඕනම මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ හොඳම සුන්දර වයස මේ අධ්‍යාපනය සඳහා ගත කරන්නේ ඉස්කෝලේ යන තියෙන ආසාවට නෙවෙයි මේ කුණු හරප ඉගෙන ගන්න කිසිම තේරුවක් නැති දේවල් ඉගෙන ගන්න දෙන්නේ මට මේකෙන් සැප ලැබෙයි කියලා හිතනවා. මට මේ විභාගේ පාස් කරගත්තොත් මට මේ දැනුම ලබා ගත්තොත් මේක ජීවිතේට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. ගාණක් කඩා ගන්න පුළුවන්. ජොබ් එකක් කරගන්න පුළුවන්. සුදුසුකමක් ලබා ගන්න පුළුවන් කියලා අවුරුදු 6 ඉඳලා මගේ ජීවිතේ මම අවුරුදු 26 27 28 වෙනකම්ම අධ්‍යාපනය කරනවා. මොනකටවත් නෙමෙයි. ඉගෙන ගන්න කර්ම කිසිම හේතුවකින් අපිට සම්බන්ධ දේවල් නෙවෙයි මේ කාරණා නිසා මට හොඳ ජොබ් එකක් හම්බෙන්නේ කියලා. ඒ තරමටම සැප නිසා වටිනා ජීවිත කාලය නාස්ති කරනවා. ඊට පස්සේ දැන් ජොබ් එක හම්බුනාට පස්සේ ඒකෙන් කිසිම අපිට වැඩක් නැහැ. ඒකටත් තව අවුරුදු 55 වෙනකම් ගත කරනවා. රොඩ්ඩ ඉතුරු වුණාට පස්සේ ගත කරලා හෙම්බත් වුණාට පස්සේ ඒ ගත කරපු වැරදි ජීවන රටාව නිසා මාරාන්තික ලෙඩකටපත් වෙනවා 55 වෙනකොට තේරෙනවා මැරෙන්නේ මේක ඊට පස්සේ හම්බ කරපු තේරම අරකට වේදම් කරපුවාම මැරෙන්න වෙන්නේ හිඟන්නේ විදිහට ලෙඩ වෙලා සූපු කරලා විසි කරපු උද්දණ්ඩක් වගේ උක්කපයක් වගේ ඡප්ප හොයන්න මුළු ජීවිතේ ලස්සනම අවුරුදු 55 ගත කරලා 55න් පස්සේ මේ ගත කරපු ජීවිතය හම්බ කරපු සේරම අර අර ලෙඩේට වේදන් කරලා මොකද සම්පූර්ණ કૃතිම ජීවිතයක් ගත කරන්නේ. ඔය ඉස්කෝල පන්ති කාමරවලත් ගත කරන ජීවිත අද තියෙන රැකී රක්ෂා කාර්යවල තියෙන ජීවිත තන්නේ කර කිසිම සමබර ව්‍යායාමයක් දෙන එකක් නෙවෙයි. කිසිම සමබර මානසිකත්වයක් ඇති කරන එකක් නෙවෙයි. ටිකටෝම ආතති. අද පහේ පන්ති විභාගයට පාස් වෙන ළමයෙක් විඳින දුක බලන්න. අම්මලා තාත්තයි ළමයින්ට ඇති කරන ආතතිය බලන්න. කිසිසේත්ම සෙල්ලම් වයසක් ගත කරන්නේ අවුරුදු 11 ඉඳන් ඉන්නේ. ඊට පස්සේ 11 න් ඒ ළමයා පාස් වුණොත් ඊට පස්සේ ගියාට පස්සේ ඒ ඉස්කෝලේදී පුදුමාකාර තරගයක් තියෙනවා. ඊට පස්සේ වෙන 10 පන්තියේ 12 විශ්වවිද්‍යාලේ එන්නෙන් එන්න තරග වැඩි වෙන්න වැඩි වෙන්න කලාතුරක මිනිහෙකුට තමයි සමබර මානසිකත්වයක් පාක්කරන්නේ. ඉහළ ඉහළ අධ්‍යාපන මට්ටම් වලට යන්න යන්න පිස්සුමයි වැඩි. එකිනෙකා පරයාගෙන යන අරුදු බෙල්ල කහලා හරි ගමන්නේ මේ වගේ උඩට එන අධ්‍යාපන ක්‍රමය. ප්‍රතිදර්ශ කාර්යවල ඒ ඔක්කොම මොකද මේ කරන්නේ අපි අතට මිනිසුත් එක තරහක් නැහැ. අවුත් එක වෛර කරන්න ඕන බෑ. මේකෙන් සැප ලැබෙයි. මේ පඩියෙන් මට ලොකු සැපක් මේක වෙනස් කරන්න මම හිතන්නේ අපිට පුළුවන්. මේ කාලේ මේක වෙනස් කරනවා වෙන අපිට දැනගන්න පුළුවන් එකක් මේ සැප පිළිබඳව අපේ විශ්වාසය අපේ ඇදහිල්ල දුන්න වැඩි වැඩි ධර්මයට වැඩි වැඩි සංඝයාට වැඩි වැඩි ඒ නිසා අපිට බුදුන් අදහන්න වෙලාවක් නැහැ ධර්මයෙන් අදහන්න වෙලාවක් නැහැ සංඝයා අදහන්න වෙලාවක් නැහැ සැප හොයන ගමනක යනවා ඉතින් මේ සැප වේදනාව විතර අඳුල්ලා දෙන්න ඕන කමක් නැහැ නමුත් අඳුර වෙන්නේ මොකද්ද? සැප කොච්චර හේවත් කෙලවර වෙන්නේ දුකෙන් තමයි. දුක් සැප දෙක ලෝකේ ප්‍රිය සැප ලෙස ලෝකේ පැමිණෙනවා. හොඳයි නරකයි දුකයි සැපයි කියාති දුනත් හැමදාම දුකයි ලෝකේ. ඔක ඔයගොල්ලෝ අහලා තියෙන දින්දුවා. ඒකට කවදාකවත් විශ්වාස කරන්නේ කොච්චර කෙරුවක්වත් හිතෙනවා මේ සැප ඉස්මතු කර ගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ කියන නිසා සම්පූර්ණ ඉගෙන ගන්න, දැනගන්න, අදාහ ගන්න, වෙන් කළා අඳුරගන්න. දුක පිළිබඳව දැනගන්න, අදාහ ගන්න, වෙන් කළා අඳුරගන්න ඊට පස්සේ මතක තියාගන්න මේ දෙකේ නිවන නැහැ. නිවන කියනවා නම් තියෙන්නේ මේ දෙක අතර මැද තියෙන අතුරුකම සුඛ වේදන. දුක සැප දෙකේ. නමුත් ඒක දන්නේ නැහැ. සමහරවිට අවුරුදු 80ක් ජීවත් වුණා සුඛ වේදනාවකින්ද ස්පර්ශ කරලා නැහැ. මොකද ඒ තරමටම මේ සැප පිළිබඳව තියෙන විකෘති එහෙම නැත්නම් අංශභාග වටිනාකම නිසා. ඉතින් අපි අද මේ විදිහට එකතු වෙලා මේ සැප දුක් ගැන ඉගෙන ගත්තට අපේ දරුවෝ අපේ දෙවෙනි પરම්පරාව කවදානම් මේ තැනට ඇවිල්ලා අදුගාන මේ වේදනා චෛතසිකේ පැතිකඩ තුනක් තියෙනවා කියලා කවදා ඉගෙන ගන්න. ඕගොල්ලෝ හිතනවා කවදාකවත් විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. අද තියෙන විශ්වවිද්‍යාලයක කවදාකවත් උගන්වන්නේ කියලා මේ සැප දුක දෙකමද අධිකම සුඛ වේදනාවක්. කවදාකවත් පන්තිකාමරයක උගන්වන්නේ. ඉගෙනුවත් ඒ කිසිම ගුරුවරයෙකුට පඩියක් ගන්න හම්බ වෙන්නේ. ඔය කිසිම තරගයකට ළමයා ඉදිරිපත් වෙන එකක් නෑ. ඒ නිසා බුදුහාමරන්ට පරම යුතුයකමක් තියෙනවා. වේදනා චෛතසිකය හරහා සම්පූර්ණ මාතෘකාව කියලා දෙන්න නම් මෙතෙක් නොදන්න අදුක්කම සුඛ වේදනාව කියලා හඳුන්වලා දෙන්න. නමුත් මම උත්සාහ කරනවා මේ පැය ඇතුළත අපිට හම්බෙලා තියෙන වෙලාව හැටියට අපේ දන්න දැනුමේ අපි දන්න අපේ අත්දැකීමේ අපිට පුළුවන් ද මේ නිවන් මාර්ගයේ වෙන අදුක්කම සුඛ වේදනාව සැපෙන් දුකෙන් එක් වෙනවා කරගන්න. නැතන ඒක වුණා සුතමේ වශයෙන් අපි ඒක හඳුනාගත්තත් ඒක ලොකු දෙයක්. ඒ මොකද අපේ බාහනසිකත්වය විශේෂයෙන්ම කියනවා නම් සංසාරගතව කර්මేశා කර්මවලේ අදහන සතෙක් විදියට සංසාරගත සතෙක් විදියට ගත්තොත් අපි මෙතෙක් කල් ගිහිල්ලා තියෙන මුළු සමීකරණය අපි හදලා තියෙන ජීවිත සමීකරණය සංසාරේ මේ සැප දුක දෙකත් එක්ක. ඒ සමීකරණේ නෑ අදුක්කම සුඛ වේදනාව කියන්නේ. එතන පරිණාමයෙන් ගත කවුරු 40000ක් මිනිස්යා ත්‍රිසනාගෙන් වෙන් වෙලා පරිණාමය වේගන යනකොට කවදාකවත් මේ බුදුහාමුදුර අඳුලා දුන්නේ නැත්නම් අපේ ඥානගත අපේ සැලසුමේ සැප දුක දෙකෙන් එහාට අදුක්කම සුඛයක් ගන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සුත්‍රමය වශයෙන් මේක අහලා චින්තාමය වශයෙන් බලලා මේක ගැළපෙන දෙයක්ද කියලා ඊගාට ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කරන්න. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කරන්න ඉස්සර වෙනවා. සුත්තමේ වශයෙන් අහන්න එපාය. චින්තාමේ වශයෙන් ගලප ගන්න එපාය. ඒක නිසා බුද්ධ දේශනාවෙම තියෙන එහෙම නැත්නම් මේ සූත්‍ර පිටකයේම තියෙන උවදෙනෙක් ගන්න තව සූත්‍රයක උත්තරකාරයක් ගත්තොත් මේ ප්‍රශ්නේ මතු කරන්න ඕනේ නිසා සර්වඥාන්ස වැඩ ඉන්න කාලේ හිටපු උපාසක මහත්තයෙක් රහත් වෙච්ච භික්ෂුණියක් ළඟට ගිහිල්ලා අහනවා ආර්යාවේදී මේ සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද? ඒක සාමාන්‍යයෙන් අපිට මතුවෙන ප්‍රශ්නයක් නෙවෙයි. යන්නේ සකෝ වේදනාව ඒකාන්ත සුඛයක්. වෙනමුත් මේ ආර්යාවගෙන් අහනවා ආර්යාවනි සැප දුක දෙකේ යති නෑ. සුඛ වේදනාව ඇති සැප දුක දෙකම තමයි. එතකොට උත්තරයක් වශයෙන් කියනවා සුඛ වේදනාවේ එනකොට සුඛයි යනකොට දුකයි. ඒක නම් හිතනවා අපි తీරව ගන්න ඕන. සුඛ වේදනාවක් හැම වෙලාවෙම දිගට තියෙන්නේ. ඒක යනවා. වේදනාව යන්නේ දුකට ඉඳ තියෙනවා. ඒ නිසා සුඛ ඒකාන්ත සුඛයක් නෙවෙයි. නමුත් මේක මනුස්සයාට දැනගන්න බැරි මනුස්සයාට තේරෙන්නේ නැති මේ සුඛ වේදනාව එනකොටම රාගය මතුවෙනවා. මේ සුඛ වේදනාවට ආශාව මතුවෙනවා. සුඛ වේදනාවට තණ්හාව මතුවෙනවා. රාගාංශය නිසා ඒක ගෙවුනට පස්සේ මේක දුකක් පිටු කරලා යන බව දැක ගන්න තරම් සීබුද්ධියක් නැහැ. දුකට මත් වෙනවා. දුක අනුව සැලසුම් හදන. ඒ ශාද හැමදාම දුක ගෙවෙනකොට තියෙන සැප ගෙවෙනකොට තියෙන දුක ආපෝද කරගන්න බැරි වෙනවා. ඒ අනුසය ධර්ම නිසා. ඒ වගේම මේ ප්‍රශ්නාවලිය අහනවා දුක් වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද? එතකොට ඒ රහත් මෙයින් ඉන්නවා කියනවා දුක් වේදනාව එනකොට දුකයි ඒක යන්නේ සැපකට ඉඳ කියලා. එන මොනත දුකයි යන පැත්ත සැපයි. නමුත් ඒක අපිට රටහා ගන්න බැරි යන දුකට වෛර කරන දුක පිළිබඳව අපි ළඟ තියෙන නැත්නම් නොපතන් තියෙන ද්වේෂයක්. ඒ නිසා දුක යනකොට ඉතුරු වෙන සැප අවබෝධ කරගන්න බුද්ධ විඳින්න ඒකට සමාදන් වෙන්න සුතවත් අරිය ශාරකීකුට ඇර වෙන කෙනෙකුට අමාරුයි. මේ දෙක භාවනාවේදී යෝගාවචරය අවබෝධ කරන කොටසට කියන්නේ වේදනානුපසන. ආයනුපසනට පස්සේ වේදනානුපසන කොටසේදී යෝගාවචරය වරණ පුරුදු ක්‍රමයට හැම දුකක්ම ඒකාන්ත දුකක් වශයෙන් හැම තපක් ඒකාන්ත තපක් වශයෙන් ගන්නව වෙනුවට සැප එනකොට මනාප ප්‍රිය సౌందర్యාත්මක පැත්තක් තිබුණාට යනකොට දුකක් දීලා යන බවක් හැම දුකක්ම එනකොට කම්මැලි කරගෙන නීරස කරගෙන මන්දෝත්සාහය කරගෙන ආවත් දුක යනකොට සැපක් කියලා දෙන බවක් තේරුම් ගත්තොත් යාට තේරෙනවා සෙල්ලම තියෙන්නේ සැප හා දුක ගෙවෙන තැන. වෙන පැත්තේ නෙවෙයි. වෙන පැත්ත අපි දන්න. සැප ගෙවෙන හැට කොටත් දුක ගෙවෙන කොටත් බලන්න පුළුවන් නම් ඒකට පුදුමාකාර වචීමේ ශක්තියක්. මාතර ඉවසීමේ ශක්තියක් ඕනේ. එන සැපක් පාසා එන දුකක් පාසා ඒක ගෙවෙනකොට ඡය වෙලා යනකොට වැය වෙලා යනකොට මොකද්ද වෙන්නේ කියලා දකින්න. නමුත් ඒක සඳහා ඒක බලන්න නම් ලෑස්ති වෙලා යන්න. සැපක් එනකොටම දුක එනකොටම සූදානම් වෙලා ඉන්න ඕනේ. මේක ගෙවන් වෙන තැන බලන්න ඕනේ. බලනකොට මොකක්ද ඉතුරු වෙන්නේ කියලා බලන්න. ඒක නිසා ලෑස්ති වෙලා යන්නේ නැත්නම් බනහලා නැත්නම් වෙන දේ දන්නේ නැත්නම් හැම වෙලාවෙම අපි දුක පිළිබඳව කනගාටු වෙන එකත් සැප පිළිබඳ සැප වෙන එකක් තියෙනවා. ඉතින් මේ භාවනාවට අපි එකතු වෙලා මේ බණ අහලා මේ මේක හිතට වර්ධගෙන කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවන අඩු ගන්න ඉඳගෙන ඉන්න භාවනා ටිකේදී තමයි දුකක් නැවිලා ඉවර වෙනකන් බලන් ඉවසීමක් තියනවාද සැපක් දාපුවාම ඒක ඉවර වෙනකම් බලන්න පුළුවන් කියන එකයි අපි උත්සාහ කරන්නේ. මෙන්න මේ විදිහට සැපේ අවසානයේ දුකේ අවසානයේ බලාගෙන ඉන්න පුළුවන් නම් යෝගාවචරයට තේරෙනවා සැපේ ඉඳලා දුකට මාරු වෙනකොට දුකේ ඉඳලා සැපට මාරු වෙනකොට මෙන්න දෙතනක් තියෙනවා සැපත් නැති දුකත්. ඒක මතු කර දීම සඳහා ඒ අර අරණ ධර්ම සාකච්ඡා උපාසක මහත්තයා අහනවා ආර්යාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙකම කරා. එතකොට කියනවා මේ සැපත් නැති දුකත් නැති සංසිද්ධිය දන්නවනම් සැපක්. ඒක දන්නේ නැත්නම් දුකයි. එනිසා පු탁ඥය අදුක්කම සුඛ වේදනා දන්නේ නැති තාකල් අදුක්කම සුඛ වේදනා වෙන හැම වෙලාවෙදීම දුකටපත් වෙනවා වේදනාව විඳිනවා මානසික ආතතියක් ඇති කර ගන්නවා අසහනයට බර. ඒක නිසා අපි ආනාපාන සතිය වගේ භාවනාවක් අරගෙන ආනාපාන සතියදී මුලට කරගෙන යනකොට එක්ක සැපක් එයි එක්ක දුකක් එයි ඒ එන වේදනා චෛතසිකය සැප හෝ වේවා දුක හෝ වේවා කියන විශේෂණ පදයක් දෙකේ වේදනා චෛතසිකය මේකේ මුල මෙහෙමයි මේකේ මැද මෙහෙමයි මේක ගෙවෙනකොට මෙහෙමයි කියලා අන්නේ තුනම ඉවසිලිවත් මනසකින් සූදානම් ශරීරකින් දැක්වෙන බලාන හිතියොත් විතරක් තේරෙන්න පටන් අර ගන්නවා අවදාපත් නැති විදියට සැපක ඉඳලා දුකට යන්න ඉස්සෙල්ලා සැප දුක දෙක නැති අතරමැදි නම් පරවන දුකක ඉඳලා සැපට යන්න ඉස්සර වෙලා සැප දුක දෙක නැති අතරමැදි තන පව කරන එක කවදාක ඒ ඉන්ද්‍රිය පටිපද්ද විඥාණයට අහු වෙන්නේ නැහැ අපේ ඉන්ද්‍රයන් හා බැඳිච්ච විඥාණයට අහුවෙන්නේ උග්‍ර සැපයි උග්‍ර දුකයි විතරයි. ඒත් අපිට ඔබ්ලෝසු බට්ටෙක් පැත්තෙන් වගේ එහා පැත්තට යනවා සැප විඳිනවා මෙහා පැත්තට යනවා දුක විඳිනවා ආයෙ මෙහා පැත්තට යනවා සැප විඳිනවා මෙහාට දුක් විඳිනවා. නමුත් මේක මේ ඔබ්ලෝසු බට්ට මැද පව කරන්නේ ඉතාමත් වේගයෙන්. නමුත් වයින් නැති වෙච්ච දවසේ බට්ට කොහෙද හිටින්නේ? බට්ට හිටින්නේ මැද තමයි. මේක දුවන බට්ටගේ එයාට මේක කොහොමද වට්ටගේ? මැද තමයි මේකේ සමතුලිත භාවයේ තියෙන්නේ. මැද තමයි මේව නතර වෙන්නේ කියන එක කවදාකවත් හිතලා නම් ගන්න බෑ. අවදාරි වයින් නතර වෙච්ච දවසේ නතර වෙන්නේ මැද. මේ මැද තමයි මේ වේදනා චෛසිකේ බලනකොට අදුක්කම සුඛ වශයෙන් පෙන්වන නිසා සර්වඥාන් ඉස්ලාම් මතක් කරනවා වේදනාව ගැන දැනගන්නකොට මුළු මාත්‍රකාම සුත්තමේ වශයෙන් හෝ දැනගන්න නම් සැපත් දැනගන්න ඕනේ දුකත් දැනගන්න. ඒ දෙක අතරමැද තියෙන අදුක්කම සුඛය කරා. අන්න ඒ තුන දැනගන්න මට්ටමට යෝගාවචරයේපත් වුණා නම් ඒ යෝගාවචරය භාවනා ජීවිතයේ පැහැදිලිපත් වෙච්ච කෙනෙක් කියලා කියනවා. ඉතින් සියලු දෙනාට තේරුම් ගන්න සරණයි මම හිතන්නේ ඉතින් ධර්මදේශනාමෙන් විනාශ කරමු කියලා. ඉතිරිය නොලැබෙයි කියන අදහසෙන් ඒ නිසා අපි ලැබිච්ච නිසා අපි පටන් ගත්ත ධර්මදේශනාව ඉන්නට වැඩි පොඩි කාලයක් අරගෙන නිම කරමු කියන අදහසයි මට තියෙන්නේ අපි මේ විදුලි බලයක පහරන වෙලාවේදී මතක් කරගෙන ඉන්නේ මනුෂ්‍යාත් භාවයක් ලැබිච්ච කෙනා තමන්ගේ සැප හොයාගෙන තනි කරම දුවන ගමනේදී අදකට හෝ ඇත්තහැරලා බලලා මේ වේදනා චෛතසිකය පිළිබඳ පොඩි අවබෝධයක් ඇති කරගන්න නම් මේ අදුක්ඛම සුඛ වේදනාව කියන එක අඳුරගන්න වෙනවා විශේෂයෙන්ම මේ අදුක්ඛම සුඛ වේදනාව භාවනාවේදී ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඒක භාවනා ජීවිතේ වැඩි වියපත් වීමක් කියන තැනයි මම දේශනා නතර කරේ. ඉතින් මේක පිළිබඳව සමත පැත්තෙන් ඒ වගේම විදර්ශනා පැත්තෙන් දෙපැත්තෙම සාක්ෂි තියෙනවා අනෙක සූත්‍ර දේශනාවල අපිව පහුගිය දවස්වල ශ්‍රාවස්ති නගරයේ සවැත්නුවර කර භාවනා වැඩපිළිවෙලේදී අපි ගත්තා මේ පොට්ටපාද සූත්‍රය ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් අන්න ඒකෙදී සර්වචනාංශයෙන් පෙන්ලා දෙනවා මේ ආදුක්කම සුඛ වේදනාව ප්‍රත්‍යක්ෂ කරන වෙලාව ඒක පිළිබඳ හැඟීමක් ඇති වෙන වෙලාව ඒක පිළිබඳ සංඥා වෙන වෙලාව ඒකෙදී පෙන්නනවා මේ කාම ලෝකයේ කාම සැපහරහා මුළු ජීවිතේම විනාශ කර ගන්නවා නැත්නම් මුළු ජීවිතය ගත කරන වෙනුවට යම් කිසි කෙනෙක් ඒ ඕලාරික ඒ කාම සංඥාවල් කාම ඡන්දය අයින් කරන්නේ පාඩක් කරලා සමත සමත සමාධියක් ඇති කරගෙන නීවරණ ටික අයින් කරගන්න උත්සාහ කළ සාර්ථක වුණොත් ඒ කෙනාට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච වශයෙන් නම් කරන නීවරණ ටික අයින් කරලා අයින් කිරීමට සංඥාවක් විතර දැන ගැනීමක් විදියට විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ නම් මේවි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා සමත ක්‍රමයට විස්තර කරනවා විවේකජ ප්‍රීතිසුඛ සුඛම සත්‍ය සංඥාවක් එයාට අත්දැක ගන්න පුළුවන්. විවේකයෙන් හටගත්තා වූ කියන්නේ කාම වස්තුන්ගෙන් ආමිෂයෙන් හටගත් එකක් නෙවෙයි කාම වස්තුන්ගෙන් විවේක වීමෙන් හටගත්ත ප්‍රීතිසුඛ ජනක සුඛම සත්‍ය සංඥාවක් ඇති වෙන ඊටාම සූක්ෂම අත්විඳින්න පුළුවන් සංඥාවක් එයි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සමත ක්‍රමයේ හැටියට ධානයකට සමවැදලා ඉන්නේ. පළවෙනි ධානයට සමවැදලා ඉන්නේ. ඉතින් ඒකෙත් ඉන්නකොට ඒ ප්‍රථම ධාන ඒ විවේකජම් පිටිසුකම් සුකම සත්‍ය සංඥාව ඉන්නකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ ධානයේ පැයක් විතර ඉන්නකොට ආයශ්‍රයයක් පිටක ਵਿਚාර දෙක ඇවිල්ලා කරදර කරන්න ගන්නවා. අර තිබුණු සුකම සත්‍ය සංඥාවට බාධා කරනවා. එතකොට ආදිෂ්ඨාන කරනවා ඒකේ අදීනව දැකලා ශික්ෂණයක් මාර්ගයේ අවිතක්කං අවිචාරං මේතිසු විවේකජම් මේතිසුකං ဒုတိ ය ඥානං කියලා විතක්ක ਵਿਚාර දෙක නැති විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ සහිත දෙවෙනි ධ්‍යාන. එතෙන්දි ත්‍යාට පළවෙනි ධ්‍යානට වැඩිය ඉතාම සූක්ෂම ඊට වැඩිය සියුම් සංඥාවක් මාර්ගයෙන් අත්දකින්න පුළුවන් වෙනවා ප්‍රීතිය සුඛය පිරිසිදු කරගන්න. ඊට පස්සේ තෘතිය ධ්‍යානය විස්තර කරනකොට සඳහන් කරනවා ඒ දුක්ඛච්ඡත පහන සුඛච්ඡත පහන උපේක්ඛකෝ විහෙරති ඒ කියන්නේ උපේක්ඛා සුඛ දෙක සහිත වූ ඕම සූක්ෂම සංඥාවක් පුත්ති විදිනවා. ඒ කියන්නේ එක දෙක තුන ධ්‍යාන වලට ගියාම දුම්ගිනි ධ්‍යානදී තමයි මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් කුසලම සුඛේ ලබන්නේ. එතකොට යා සුඛ සහ උපේක්ෂා කියන දෙක බුද්ධ වේනවා. ඊට පස්සේ එතන ඉඳගෙන ත්‍ෘත්‍ය ධානය ඉඳගෙන ඒ උපේක්ෂාවටත් වඩා සූක්ෂම වූ උපේක්ෂාවටත් වඩා බොහොම සියුම් වූ අදුක්ඛම සුඛ සුඛම සත්‍ය සංඥා සහිත හතරවෙනි ධ්‍යානෙට යනවා. ඒකෙදී අර පළවෙනි ධ්‍යානෙ පුත් වෙනකොට ඊට වැඩි සියුම් දෙක දෙකට වැඩි සියුම් තුන තුනට වැඩි හතරවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ අදුක්ඛම සුඛය පිළිබඳව ඊටාම සූක්ෂම හැඟීමක් සංඥාවක් මේ යෝගාවචරයට පුතු විඳින්න පුළුවන් වෙනවා කියන්නේ. ඉතින් එතකොට ඒ විවරණය දිගේ බලනකොට පේන්නේ එවැනි අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාවක් ගන්න පුළුවන් ඉන්නේ ධ්‍යාන හතර වඩපු රූප ධ්‍යානෙන් කියලා පැමිණිච්ච කරනට කියලා. නමුත් මේ දේශනා මාලාවේදී ඉන්න ඒ පිටිසත් එක්ක දේශනා කරන්න පුළුවන් තරම් උත්සාහ කරා. මේක මීට සමාන්තරව භාවනා විපස්සනා භාවනා කරන කෙනාට බුද්ධ විදින්න පුළුවන්. ඒක විස්තර කරනකොට මේ අහන කට්ටිය බණ අහන කට්ටිය මේකට විරුද්ධව එහෙම නැත්නම් මේක පිළිබඳව අමනාපෙන් බණ ඇහුවොත් මේක තේරෙන්නේ නැහැ. මම නිසා සාදරෙන් ඉල්ලා හිටිනවා මේ ඉදිරිපත් කරන එකත් තමන්ගේ අත්දැකීමට සම්බන්ධ කරලා විශේෂයෙන් විපස්සනා භාවනා අත්දැකීමට සම්බන්ධ කරලා අර සමත ක්‍රමය සමත න්‍යාය ඒ වාගම සමාන්තර ක්‍රමයකට විපස්සනාදී අපි බුද්ධ විදිනවා. ඉස්ලාම වතාවට අපි ආනාපානෙට කෙලින්ම මූණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාවක් එනවා නම් විනාඩි 10ක් 15ක් ශක්තිය. ඒ දිගටම මේ ආස්වාස මේ ප්‍රාස්වාස මේ ආස්වාස මේ ප්‍රාස්වාස කියලා ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා අර මෙතෙක් කල ජීවිතයේට භාවනාවට පරියන්කේට සතියට සමාධියට වදදීපු කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උදච්ච කුච්ච දුර්වලයි මූල කර්මස්ථානේ ආනාපාන ප්‍රකටයි සතිය ප්‍රකටයි සමාධිය ප්‍රකටයි අන්න එතකොටම අවදාකත් නැති විදිහට මේ මූල කර්මස්ථානේ ඉදිරිපත් වීම නිසාම යෝගාවචරයට යම් ආකාරයක ප්‍රීතියක් සුඛයක් පහළ ඒක සමත වශයෙන් ගන්න බෑ නමුත් විපස්සනා වශයෙන් අත්දකින්න පුළුවන් එතකොට ඒ විදිහට ඒ ආනාපානයත් එක්ක හරියට සමහර සාධක සමාන්තර ගමන් කරන නිසා ආස්වාසයෙන්ම ආස්වාසය දැනගන්න ප්‍රසවාසයෙන්ම ප්‍රසවාසය දැනගෙන ගමන් කරනකොට ඒ ඇති වෙන ඒ සූක්ෂම භාවය ශික්ෂාව නැති වෙච්ච ගමන් සතිය නැති වෙච්ච ගමන් සමාධිය නැති වෙච්ච ගමන් ආය නිවරණවිල අවු කරනවා. ඉතින් යෝගාවචරයට ඒ නිසා කඹේ විදින්න වාගේ අඩියේ දණ්ඩ කැවිදින්න වාගේ මේ අරමුණත් එක්ක හොඳට පුහුණු කරන්න. පුහුණු කරනකොට පොඩි විශ්වාසයක් එනවා. මට නම් දැන් ටිකක් වෙලා විපස්සනා මේ අරමුණේ හිත පවත් ගන්න පුළුවන් සතිය පවත් ගන්න පුළුවන් සමාධිය පවත් ගන්න පුළුවන් කියලා ඊට පස්සේ අර පළවෙනි ධ්‍යානෙල දෙවෙනි ධ්‍යානෙට යනකොට විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා සර්වඥාන්සේක දෙපාරට කියන්නේ ඉසල විතක්කං අවිචාරං ආවිතක්කං සවිතාරං ඊට පස්සේ අවිතක්කං අවිචාරං කියලා විතක් එක සැරේ හැරෙනවා ඊකට ਵਿਚාරය හැලෙනවා වගේ විපස්සනා කරන කෙනාට තේරෙයි මේ ආනාපානෙ හොඳට කීකර වෙලා වුණට කුණ දාගෙන ඉන්නකොට මෙනෙහි කරන්න ගියොත් කරදරයක්. විතක්කේ කරන්න ගියොත් කරදරයක්. ඒ නිසා මෙනෙහි නොකර අරමුණට හිත විහිදුවීම නොකර බලාන හිතියත් සතිය ආසස් ප්‍රසස් කීකර. ඉතින් මෙනෙහි කිරීම මෙතෙන් එකක් කරන්න ඕනේ ඊට පස්සේ කරන්න ඕනේ නැහැ කියලා මෙනෙහි කිරීමකින් තොරව සතිය පවත්වන්න පුළුවන් වෙනකොට ආයත වැඩි සූක්ෂම වූ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික වේලාවක් ගියාට පස්සේ මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම් ආශ්වාස ප්‍රශ්වාසයක සංසිඳන. ඒ සංසිඳන කොටත් හිත කලබල කරගන්න නැතුව මේ භාවනාවේ සුඛම භාවය නිසා මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙතන නතර වුණා නෙවෙයි දෙක අතර වෙනස නැති වුණා මම සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව ඉදිරියට යන්න ඕනේ කියලා ගත්තොත් එතන ලොකු හික්මීමක් අවශ්‍යයි. ලොකු ලෑස්තිලා යන්න ඕනේ. ආනිතෙන් ගියාට පස්සේ යෝගාවචරයට කවදාකවත් නැතුව තේරෙන පටන් ගන්නවා. අරමුණක් නැතත් සංඥාවක් නැතත් නිමිත්තක් නැතත් සතිය සමාධිය පාපන. අන්න එතකොට එනවා මේ නොසැලෙන මනසක් උපේක්ෂා මනසක් ඇති කෙනාට ඊටාම සූක්ෂම සමබර භාවයක් සංඥාවක් ඒ සංඥාව උගාක අමාරුයි කියන්න කාටවත්. බුද්ධ විදින්න පුළුවන්. අත්දකින්න පුළුවන් හැබැයි කියා ගන්න බෑ. ඒ මොකද අරමුණේ ලේස මාත්‍ර නැහැ. සියාවක් නැහැ. නිමිත්තක් නැහැ. මෙන්න මෙතන ඒකකොට ආශ්‍රද ප්‍රසවාස දෙක වෙනස නැති වුණාට තේරෙනවා ලාවට යාන්ත්‍ර ආශ්‍රද ප්‍රසවාස සිද්ධ වෙනවා කියන්නේ. වරින් වර ආයස් කුරෝස් වෙනවා. ආයත් නැති වෙනවා. අන්න මෙතනදී සැක කරන්නේ නැතුව ඉස්සර පස්සට බලන්නේ නැතුව මේ සමතද මේ විපස්සනාද මේ ඉස්සරහට පස්සට යනවා කියලා සැක පහල කරගන්නේ නැතුව මේක තව දුරට දිගට කරගෙන ගියොත් දැන් නම් ආශ්වාසී ප්‍රශ්වාසී ඇත්තෙම නැහැ කියන තැනට යනකම් සංසිඳුනා කියන තැනට යනවා ඒක තමයි වෙන්නේ චතුත්ථ ධ්‍යාන චතුත්ථ ධ්‍යාන යනකොට ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන මට්ටමට යනවා ඉතින් විපස්සනා කරන කෙනාට මේ ඉස්සරහින් තියාගත්ත ආනාපානයේ සම්පූර්ණ සංසිඳන තැනට යනකොට ඇති සංඥාවෙන් කියන්නේ අදුක්කම සුඛේ තමයි. ඒකට කියන්න පුළුවන් අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාව පුත්‍ති විද ගන්න පුළුවන්. ඒ උඟ දෙනකොට වෙන්නේ මෙතෙන්ට යන්න ඉස්සර වෙලා নানা ආකාර කම්පන චංචල සැක නිතිමත බය අසරණ ගති පහළ වෙලා ඒ අවස්ථා හතර හරහා ආනපන සංසිද්ධි අවස්ථා හතර හරහා යම විඳ ගන්න බැරි වුණා නැත්නම් විඳින දෙයට අදුක්කම සුඛ වේදනාව කියන්න පුළුවන් තැනට යන තැනට යනකොට එච්චර සද්ධාවක් තියෙද කියන ප්‍රශ්නයක් තියෙනවා. එච්චර වීරියක් තියෙද කියලා ප්‍රශ්නයක්. එච්චර සතියක් තියෙද කියලා ප්‍රශ්නයක්. මේ සංකරච්චල්ලස්සේ සමාධිය පවත්වන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තියෙනවා. මේ තරම් ප්‍රඥාවක් කෙනෙක් ළඟ තියෙද කියලා ප්‍රශ්නයක්. ඒක නිසා භාවනා කරගෙන යනකොට ආනාපානේ මේ විදිහට සූක්ෂම වෙමින් වෙමින් වෙමින් වෙමින් වෙමින් ඉතාමත්ම සූක්ෂම තත්ත්වෙදී යම් වෙලාවක යෝගාවචරයට හොඳ අවධියකින් දැනගන්න පුළුවන් නම් දැන් ආනාපානේ නැති වුණාට මට නිින්ද ගිහිල්ලා නැහැ. මම මැරිලා නැහැ. මට විසඤ්ඤ වෙලාවක්වත් මොනක්වත් වෙලා නැහැ. ආනාපානේ නැති වුණත් සතිය තියෙනවා. ආනපන නැති වුණ සමාධිය තියෙනවා. මෙන්න මේකටයි ශ්‍රද්ධාව කියන්නේ. මෙන්න මේකටයි වීරිය කියන්නේ. මෙන්න මේකටයි ප්‍රඥාව කියන්නේ කියලා මෙන්න මේක අවදියෙන් අත්දකින්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී පවතින වේදනාවට කියන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාව. ඉතින් බලන්න ඉතින් යන්න කොච්චර ශික්ෂණයක් ඕනේද? කොච්චර අවස්ථා රාශිය පසු කරන්න ඕනේද? මේ අවස්ථා රාශිය පසු කරන්න සමත ප්‍රමිමුත් පුළුවන්. විපස්සනා භාවනා කරන කෙනාට හරි පාරේ ගියොත් ලෑස්තිලා ගියොත් තමන් දැනට ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන්න යන්න යන්න ආනපරිකාම සූචක දැනකදී අවදී අරමුණක් නැති උනාට නිමිත්තක් නැති උනාට විඳින්න වේදනාවක් නැති උනාට අත්දකින්න දෙයක් තියෙනවා ආන්‍ය අත්දකින්න දෙයට සරුවත් යන අංශ අදුක්කම සුඛ වේදනාව කියලා කියනවා චේතෙන්න යන්න බැරි වෙන්න මොකක්වත් නිසා නෙවෙයි ඉච්ඡිත ශ්‍රද්ධාව නැති නිසා. අතරමඟදී මට කහනවා කියන මට නිින්ද යනවා කියන මට එපා වෙනවා කියන මට කම්මැලි වෙනවා කියන මට නීරස වෙනවා කියන ශ්‍රද්ධාව කඩා ගන්න. එන්නත් ඉතින් යන තරම් වීර්යය නැහැ. ඉතින් යන්නේ ඉස්සලා කම්මැලි වෙලා නිින්දට වැටිලා නැත්නම් ඉක්මන් වෙන්න හදලා වීර්ය සම්පර කරගන්න බැරුව වැඩ. නැත්නම් මේ වගේ වේදනාවක් නැතුව සැප දුක් වේදනා දෙක නැතුව නිමිත්තක් නැතුව අරමුණක් නැතුව සත්‍ය පවත්තන්න බෑ කියලා හිත නායක කරනවා. සත්‍ය පවත්තන්න අරමුණ තියෙනවනේ කර නිමිත්තක් තියෙනවනේ සැපක් තියෙනවනේ දුකක් තියෙනවනේ මේ තියෙන සත්‍යදී සත්‍ය පවත්තන්න බැරි කියලා තමන් විහිං අර සතියට අවමන් කරනවා අනදර කරනවා. නැත්තම් සතියට යන්න පුළුවන් ඒක. ඒ වගේම එතනදී තියෙනවා සමාධියක් සමත ක්‍රමයෙන් නම් අපි කියනවා චතුත්ථ ධානය සමාධිය කියලා. සර්වචන්ද මෙතනදී කියන උපේක්ඛා සතිපාර සුද්ධි චතුත්ථ ඥාන සමාධිය. උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසිදුනා වූ මේ අවස්ථාවේදී යෝගාවචරය තුළ තියෙන සමාධිය සමත සමාධිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ෂණික ඒකාග්‍රතාවය කියන ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවය කියන විපස්සනා සමාධිය වෙන්න පුළුවන්. අන්නේ දෙකේ තියෙන සමාන සමාන්තර ගතිය දැක්කොත් යෝගාවචරයට තේරෙයි ඒක සමත ක්‍රමෙ මෙතන ගියත් විපස්සනා ක්‍රමෙ මෙතන ගියත් මෙතන විඳින මේ වේදනාවට කියන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා අදුක්කම සුඛ වේදනාව වෙනකොට ආස්වාද ප්‍රසවාස දෙක නැත්තටම නැති වුණා වගේ හැබැයි ගොරෝසු තැන ඉඳලා මේ නැත්තටම නැති තැනට යනකම් පාර සම්පූර්ණයෙන්ම පිනිපිනි ගියේ දැක දැක දන දන ගියේ අන්නේ විදියට ආස්වාද ප්‍රසවාසයේ ගිවන් වෙන වෙලාවේදී ඡය වෙන වෙලාවේදී වැය වෙන වෙලාවේදී නිරුද්ධ වෙන වෙලාවේදී ඒකට අනදර කරන්නේ නැතුව ඒක හිමීට හඳ ඉර නැගගෙන එනකොට තරවල එළිය නැති වෙන්නාසේ ඉර නැගගෙන එනකොට හඳේ එළිය නැති වෙන්නාසේ ආනාපාන ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට නොසලී බලන්න හිටියොත් ඒකේ නා කවදා හරි අරියංකයේදී මේ අදුක්කම සුඛ වේදනාව දැනගෙන මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු මධ්‍යම ප්‍රතිපදාව. සැපේ දුකේ ගමනක් නැහැ. මේ සැප දුක ගෙවන් කරගෙන මම මේ අදුක්කම සුඛයට එන්න ඕනේ. මේටි ඉස්සරත් නාව නෙවෙයි. මේටි ඉස්සලා ආවට අඳුරගත්තේ නැහැ. ඒක නිසා අර කලින් කරපු සාකච්ඡාවේදී විසාකෝපාසකතුමා අහනකොට ආර්යවනි මොකද්ද මේ අදුක්කම සුඛ වේදනාවේ සැප දුක කියලා? ධම්මදින රාත්‍රින් ආශි කියන්නේ අදුක්කම සුඛ වේදනාවේ ආපු වෙලාවේදී අදුක්කම සුඛ වේදනාව හඳුනාගත්තු විශාල සැපක්. අදුක්කම සුඛ වේදනාවදී හඳුනන්නේ නැත්නම් ඒක දුකක්. ඒත් අපි සංසාරෙ මෙතෙක් අනන්තවත් මෙතෙන් යන්න ඇති. නමුත් හඳුනාගත්තේ නෑ. ඇයි මං එහෙම කියන්නේ යන්න ඇති කියලා අර විදියට ආනපන හොඳටම සංසිඳිච්ච වෙලාවේදී මේ විඳ ගන්න බැරි තනක් තියෙන බව ඕලාරික ගොරෝසු අඳුනගත්ත යෝගාවචරයට ආස්වාසයෙන් ඉඳලා ප්‍රස්වාසයට මාරු වෙනකොටත් අනිවාර්යම චිත්තක්ෂණයක් මෙතන යටිපහුව වෙනවා. ප්‍රත්‍යක්ෂයෙන් ඉඳලා ආස්වා ප්‍රස්වාසයෙන් ඉඳලා ආස්වාසයටත් මේක චිත්තක්ෂණයකට යටිපහුව වෙනවා කියලා. එන්න ආස්වාද ප්‍රස්වාස දෙකක් නැදම මේ අදුක්කම සුඛයේ තියෙනවා. ඉත සූක්ෂම නැති නිසා, ඉත ශික්ෂාගරුක නැති නිසා, ඉත මේක බලන්නේ නැති නිසා වෙන්නේ. ඒක නිසා අපි හුස්ම ගන්න හැම වෙලාවකම ආශ්‍රයදල ප්‍රසවාසය කරනවා මේක පව කරනවා. ආශ්‍රයදල ආශ්‍රය කරනවා මේක පව කරනවා නමුත් කවදාකවත් මේක අඳුරගන්නේ මොකද අපි දන්නේ මේක මධ්‍ය ප්‍රතිපදාව. කවදා හෝ දැක දැක දැන දැන ආශ්‍රය ප්‍රසවාසය හොඳට සියුම් කරගෙන බණත් දෙතෙන්දී සම්බන්ධ වෙලා චින්තාමය ඥානය සම්බන්ධලා මේක තමයි සර්වඥාන්සේ කිව්වේ සඳහන් කරේ මේ අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාව කියලා. නැත්නම් අදුක්කම සුඛය පිළිබඳ ලේස මාත්‍රය හැඳිනීම සංඥාව කියලා. ඒක ආශ්‍රව ප්‍රසවාස ගෙවම් කරපොදන අඳුරගත්ත කෙනාට හැම ආශ්වාසයක් කෙලවරම චිත්තක්ෂණයකට අහු වෙනවා අදුක්කම සුඛ වේදනා. හැම ප්‍රාශ්වාසයක් කෙලවරම චිත්තක්ෂණයකට අහු වෙනවා අදුක්කම සුඛ වේදනා. ඊට පස්සේ තේරෙනවා එතන අල්ලගත්තොත් මේ අදුක්කම සුඛ වේදනාව මම අත්විඳින එක මට නැති කරන්න පුළුවන් බලයක් ලෝකේ තියෙනවා. ආශාසය සම්පූර්ණයෙන්ම ගෙවන් වෙනකම් බලනකොට හම් වෙන මේ දැක ගන්න පුළුවන් මේ අත්විඳින පුළුවන් මේ අදුක්කම සුඛ වේදනාව තොට විඳින්න දෙන්නේ නැහැ කියලා කාටවත් අපිට කරදර කරන්න පුළුවන්. බලපෑම් කරන්න පුළුවන්. අපෙන් එක නැති කරන්න පුළුවන්. කිසිම බලවේගයක් ලෝකේ නැහැ. එකම බලවේගේ මෝඩකම තමයි. මේක භාවනා බව දන්නේ නැතිකම තමයි. මේකට අපි ලෑස්තිලා යන්නේ නැතිකම තමයි. මේක අහලා නැතිකම තමයි. නමුත් කොච්චර කල්ප ගාණක් නාහ හිටියා කොච්චර කල්ප ගාණක් මේකට එළඹ වාසය කරේ නැතත් එළඹ වාසය කරපු දවසේ අකාලිකව කල් නොයව මේක ප්‍රත්‍යක්ෂ කරන්න. ඒ නිසා මේක අකාලික ධර්ම. නමුත් ඉතින් ගන්න ඒකලසර ගන්න කරුණු කීයක් අවශ්‍යද කියන බලන්න බුදුජානක කියන ශික්ෂාවෙන්මයි මහණෙනි මේ අදුක්කම සුඛ වේදනාට එන්න පුළුවන් වෙන්නේ ශික්ෂාවෙන් නැතුව කවදාවත් කරන්නේ. නමුත් තර්කයෙන් පෙන්නලා දෙන්න පුළුවන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙනකොට අනුමාන එක චිත්තක්ෂණයක මේක තියෙනවා. ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට මාරු වෙන චිත්තක්ෂණයක මේක තියෙනවා. හිතවිලි දෙකක් මැද මේක තියෙනවා. සංඥා දෙකක් මැද මේක තියෙනවා සංස්කාර දෙකක් මැද මේක තියෙනවා විඥාන දෙකක් මැද මේක තියෙනවා රූප දෙකක් මැද මේක තියෙනවා හැම තැනම අරියට මේ වදේ පැණි ගොනු කරලා තියෙන මේ කෝෂ සම්පූර්ණ යාකරන මේ ඉටි ටික වාගේ අදුක්කම සුඛ වේදනාමේ කොහොම දරාගෙන ඉන්නේ වටේට සදාස්වාකාර මේ වදේක ස්වරූපය මේ වදයේ මේ පැණි ටික අල්ලලා තියෙන මේ ඉටි වල මීටි ටික වගේ තමයි හැම වේදනා දෙකක් මැදම හැම ආස්වාද ප්‍රසවාස දෙයක් මැදම හැම හිතිවිලි දෙකක් මැදම හැම බලන තැන ඉඳලා දක්න තැන ආහන තැන දෙකක් අතරම අදුක්කම සුඛයට නොගිහින් කවදාකවත් හිතට බලන්නෙක් වෙලා ඉඳලා අහන්නෙක් වඩපත් වෙන්න බෑ. අහන්නෙක් වෙ ඉඳලා ගඳ බලන්නෙක් වඩපත් වෙන්න බෑ. රස බලන්නෙක් වඩපත් වෙන්න බෑ. මෙන්න මේකට අවු වෙන්න දෙන්නේ නැතුව මේකට හිත යන දෙන්නේ නැතුව මේක වසංගල අතුගිටින් හිත පැවැත්වීම තමයි තණ්හාවේ ප්‍රධානම කෘත්‍යය. තණ්හාව අපට ඉඩ දෙන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනා දකින්න මොකේක නීරසයි. ඒක ඒකාකාරයි. ඒක හරි කම්මැලි. ඒක හරි බයලවන සුළු. ඒක හරි අසරණ කරන සුළු. ඒ නිසා තණ්හාවේ පැත්තට යනකොට සහලවන්න පටන් ගන්නවා. වක්කාර ගති පහල කරනවා. මේ කම්මැලි ගති, නිදිමත ගති පහල කරලා ඉබේම ඒක අබැග්ගයක්, කරදරයක්, අමලි අමලියක් වඩ පෙන්නලා හැම වෙලාවෙම සැප දුක දෙකේ බව. නිසා යෝගාවචනය මේක දැනගෙන භාවනා මනස්කාරින් එක මතුවෙන තැනට බලාගෙන එතෙන්ට ලෑස්තිලා ගියොත් මේක ඇත්තට දුර්ලභ වස්තුවක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ වස්තුව අඳුරන්නේ නෑ. ඒක මධ්‍යම ප්‍රතිපදාව දන්නේ නෑ. ඒක නිසා අපේ ජීවිතයේම සැප දුක දෙකේ ගත කරලා නාස්ති වෙනවා. කොතනකදී හරි මේ සැප දුක දෙක අතරමැදට මීවදේ තියෙන මීටි ටික වගේ මැද තියෙන අනුපම සුඛය අල්ලගත්තොත් ඒ යෝගාවචරයට තේරෙනවා මේක මේ පර්යංකයට පමණක් සීමා වෙච්ච එකක්. සක්මන් කරන වෙලාවේදී පවා වම උසලා දකුණ තියෙන අතරමැද මොකද්ද යටිපහුවිල්ලක් සිදු වෙනවා. මොකද්ද හේනුලක් පණි. කොහොමද වමේ ඉඳලා දකුණට මාරු වෙන්නේ? ඒ අතරමැද අහුවෙන්නේ නැති කැලක් තියෙනවා. ඒ වගේම රූප බලන කෙනා ඉඳලා සද්ධාහන ගන්න මාරු වෙනකොට අහුවෙන ඉති කැලලක් තියෙනවා. ආ මේකට අවධානයෙන් ඉන්නවා නම් රූපෙට මත්‍රීම, සද්දෙට මත්‍රීම, ගන්ධට රසට පහසට මත්‍රීම අඩු වෙලා මේ දෙක අතරමැද තියෙන මේ අදුක්කම සුඛ වේදනා කැලලට හිත ගියොත් මේ සූත්‍රයේදී මේ අටබ්බ සූත්‍රයේදී බුදුදහම කියනවා ඔබ තණ්හාව කොප්ප දිගේ ඇරියා දැකිය යුත්තේ දැක්කා දුක ගෙවන් කරා නිවන් දැක්කා මේ දෙක අතර මැද තියෙන එක දැකීම පවා බුදුරජාණන් කියනවා අන්තමසෝ දුක්ඛස දුකේ කෙලවර මේකයි සංඥා කොක්ක දිගෑරුණා කවදොටත් ඔබට සංසාර ගමනක් නැහැ මෙතන ඉවරයි ඒ තරමටම ඒ සංසාරේ දැවි සංසාරේ තියෙන අර කඩලා මෙතට යන්න පුළුවන් ගතියක් මේකේ තියෙන නිසා අපි මේ අදුක්කම සුඛ වේදනාව කියන මාතෘකාව හඳුනා ගන්න අපේ මේ භාවනා යොමු කරගන්න පුළුවන්. අපි ඒක සඳහා අලුත් නවම අදහසින් මේ භාවනා දිහා බලන්න යනවා නම් යෝගාවචරයට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා සැපක් ගැන තියෙන බලාපොරොත්තු වගේම දුකක් බලාපොරොත්තු වෙන්නේ. අපි දුක එනකොට නදකින්න ඔබ කන්තියයි සැපේනකොට අල්ලවදා ගන්න යෝගාවචරයට අදුක්කම සුඛය අවු වෙන්නේ. ඒ නිසා දුක් මෙතෙක් කල ප්‍රතික්ෂේප කරපු නිසා අපිට දුන්නේ අන්තභාග දර්ශනය. අක්ෂග්‍රාහි දර්ශනය. භාවනා කරන යෝගාචරය අනුගාණ පරියන්කට යනකොට විඥානයක් ඕනේ. දුක ආවත්, සැප ආවත් ওই දෙකේ කිසිම තැනක නිවන් පෙත නැහැ. නිවන් පෙත කියන්නේ සැප දුක දෙක අතර මැද නිසා සැපට දුකට සමසිත පවත්වන්න ඉවසලා භාවනා කරන්න. එහෙම නැත්නම් දුකක් කෙනකොට හිත නරක කරගන්න නැතුව සැපක් කෙනෙකුට ආඩම්බර හිතක් පහල කරගන්න නැතුව තණ්හා හිතක් පහල කරගන්න නැතුව පුංචි පුංචි සැප දුක අතරමැද නොසැලෙන මනස ඒක නැත්තම් කියනවා නම් තාදී මනස ප්‍රතික්‍රියා නොකරන මනස සැප බදා ගන්න දුක විනිශ්චය කරන්නේ නැති මනස එන්න පටන් ගන්න දවසේ යෝගාචර තේින පටන් අර ගන්නවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පළවෙනි පාඩම. ඒ නැත්තම් සමාරම්භ පටන් ගන්න. ඒකයි මම මතක් කරේ එදා තමයි යෝගාවචරය භාවනා ජීවිතේ වැඩි වියපත් වෙන්නේ. අපි කෙල්ලෙක් ලොකු වෙනවා කියලා එකක් තියෙනවානේ. කෙල්ල ලොකු වෙනවා කියලා කියන්නේ ලිංගික වශයෙන් පරිණත භාවයටපත් වෙනවා. ඊට පස්සේ ආගේ රසායනික ශරීරය සම්පූර්ණ වෙනස් වෙනවා. ආන්නේ වගේ තමයි යෝගාවචරය භාවනාවේ ඕජාව, භාවනා රසය, ධර්ම රසය කවදා හෝ ජීවිතයට සම්බන්ධ කරගන්න මේ තාමේ සූක්ෂම ශික්ෂාවෙන්ම ලබාගත යුතු සුතමේ චින්තාමේ ඥාන නැතුව කවදාකවත් යන්න බැරි මේ ඥාන එකයි. නමුත් ඒක හැමෝටම හම්බ වෙයි කියලා සාහිතියක් නැහැ. භාවනා කරන ඔක්කොටම හම්බ වෙයි කියලා සාහිතියක් නැහැ. නමුත් කවදා හරි හම්බ වෙන්න තු නිවන් දකින්න බෑ. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ අපි අර දුකට නුරුස්නා ගතියක් සැපට පස්සේ ලවන ගතියක් දෙක දැකගෙන ආධිනව දැනගෙන මේ දෙක අතර මැද තියෙන අදුක්කම සුඛ වේදනාව අපිට කවදා හෝ ස්පර්ශ කරගන්න ලැබුණොත් ඒ සංසාරෙම විශාල අවස්ථාවක් කියලා කල්පනා කරගෙන ඒ හරහා ඊන මධ්‍යම ප්‍රතිපදාවේ ලොකු ගමනක් තියෙනවා. මේක නිවන කියලා මෙතන කිව්වට මෙතෙන් තමයි ඉස්ලාම ස්පර්ශ කරන්නේ ඊට පස්සේ විවාහයට ගොඩාක් වැඩ කරන්න තියෙනවා මේක අවබෝධ කරලා පස්සේ. ඒ ටික සීල ශික්ෂාවට වැටෙන්නේ. නමුත් සීල ශික්ෂාවට යන්න ඉස්සෙල්ලා සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ දෘෂ්ටිය මේ සංකල්පයක් ඇති කරගන්න නැතුව කවදාකවත් ඔය සීල ශික්ෂාව කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පෙළ ගැහින්නේ ඒක නිසා මේක ඉස්සලා අපි භාවනාවෙන් අත්දකගෙන සාක්ෂාත් කෙරුවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඇයි අපි කතා නොකර ඉන්න ඕනේ ඇයි අපි ඉස්සචන පරිසචන නොකිය ඉන්න ඕනේ ඇයි අපි සතුන් මරන්නක හොඳ නැහැ කියලා කියන්න ඕනේ වරකම් කරන කාදී ඇයි අපි මේ වැරදි ජීවන රටාවේ හිටියොත් මේ කරන්න බැරි වෙන්නේ? ආදි වශයෙන් කර්ම කාරණා තේරෙන්නේ මේක හරියට පස්සේ. ඒ කර්ම කාරණා වලින් පස්සේ ඒකේනා ඒ සීලේක රකින්නේ සීලේකට පෙළඹෙන්නේ රට්ටු රවට්ටන්න නෙවෙයි. ආපසත්කාර සම්මාන සඳහා නෙවෙයි. ආදායම් මැද්දෙන් නිදහසෙන්වත් නෙවෙයි. අර තේරෙනවා මේ අදුක්කම සුඛ සුකුම සත්‍ය සංඥාව නඩත්තු කරනවා කියන එක තාමත්ම දුෂ්කරයි. නමුත් කළ හැකි මනුස්සයාට පමණයි. කිසිම වෙන සතෙකුට මේක කරන්න බෑ නිසා Taman ඉතින් ගියාට පස්සේ තේරෙන තමන්ට වරමක් ලැබුණා වගේ ලකු ආශිර්වාදයක් ලැබුණා වගේ ඊට පස්සේ තමයි කට ඇරලා මේ මනුස්සයාට යෝගාවචරය කියලා කියන්නේ. ඒක නිසා අපි උත්සාහ කරමු මේ දවස් තුන ඇතුළත කිතාග්ගට මේක ජීවිතයට සම්බන්ධ කරන මේක අත්දකලා අපේ යෝගාවචර ජීවිතය වැඩි වියටපත් කරගන්න. ඉතින් ඒ අදහසෙන් මම අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිරු දිනාටම තමන් කරගෙන යන වැඩ හිත අලුත් කරගෙන ශ්‍රද්ධාවෙන් භාවනා කර්මාන්තදී දෙන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා ශිරු දිනාටම ත්‍රිවංශ. ඉතින් අපි සම්ප්‍රදාන කුල මේ අවස්ථාවේදී ඉම්බැමින වීම නැත්තම් පින් අනුමෝදන් කරන ශීර්ෂයේ මුදිතා ශීර්ෂයේ ඉත්තවතා ජාති ගාථා සජ්ජහායන කරලා අපි ධර්මදේශනාවේ නිමාව සටහන් කරන නමුත් ඒක භාවනා දවස් වලට පිළිවිලේ නිමාව නෙවෙයි මෙතන පටන් අපි 10 වෙනකන් සක්මරියන්ට ආරහා අපිට ලැබිච්ච මේ වටිනා කාලයේ වටිනා විවේකයේ ප්‍රයෝජන ගන්න බලනවා. මේ වෙලාවේදී අපි මේ දක්වා මේ කටයුතු වල සංවිධානයට උදව් වුණා වූ පිටිනු පිටිනු උදව් වුණා වූ සියලු දෙනාට අපි මේ රැස් කර ගන්න ලද පින අනුමෝදන් කරවලා අපේ සියලු ඥාති වර්ගයා සීපත් කළ පින් අනුමෝදන් කරවලා අප අපට මේ කුසලී නිසා අපේ પરමාර්ථ ඍජු වෙලා પરමාර්ථ නැවත නැවත සීපත් කර ගැනීමෙන් ඒකට ළඟා වීමට මේ පින කුසලී හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිටුව ගනිමු. ඊයදාසින් අපි ඊතාවතා ಜಾති ගාථා සත්‍යයනා කිරීමෙන් අනුමೋದන ශීර්ෂයෙන් පින් බෙදා හදා ගැනීමට පෙළඹෙනවා. එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං anu Aka sabbhi satta anubodantu sabbhi sampatti siddhya ākādattha ca bhummattha divānaka mahiddhika puñyantaṁ anubodhitvā chiraṁ rakkantu sāsana ākādattha ca bhummattha divānaka mahiddhika anubodhitvā chiraṁ rakkantu sāsana සද්ධා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමි පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය මිනා පුඤ්ඤ කම්මේන භාවි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු